ධර්මානුශාසනාව කරුණ පිළිතුරු මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය නා උයනේ අරිය ධර්ම මාර්ගී පාලන වහන්සේ විසිනි. Thank you.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 භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස ඉදං කෝ පනදික්ඛවේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අරිය සත්‍යං අයමේව අරියෝ අට්ඨං විඛෝ මංගෝ චේයති දං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධිති ශ්‍රද්ධාවන්ත දෙන්නේ තුනෝපාග්‍රහ භාග්‍යවත් අන්තක් සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේ විසින් මේ අවුරුදු 2586කට පෙර අසලකුර පසලස්වා බොහෝ දවසේදී දසදාස්වක් වලට එක හඬින් නැතනසේ අවස්වාදාල ධම්මචක්කප්පවත්තන සූත්‍රාන්ත දේශනාවේ ශ්‍රේෂ්ඨ සූත්‍ර පාඨයේ કોઈ ධර්ම දේශනාව සඳහා මාතෘකා කරන්න යෙදුනේ ඇසලපුර පසළොස්වා බොහෝ දවසේ බෞද්ධයන්ට දසක් හෝය මෙන්ම ශාලාණීය උපෝසත දවසක් ශාලා සංකේය කල්පලක්ෂයකට අධික කාලයක් බෝධි සම්භාව පුරා ලෝතර බුදු වීම සඳහා මහා බෝධිසත්වයන් වහන්සේ දසදහසක් ලෝක ධාතු ඒකාලෝකව කම්පාණෙහි පස්චිම බායෙහි ප්‍රතිසන්දිග්‍රාණේ කොට වදාළේ ඇසලකොට 15ක් බොහෝ දවසකයි මේ කාරණු 2006 කේ 22කට ඉස්සෙල්ලා සිද්ධියක් එවාගෙම පස්චිම භවයේ උත්පත්ති මංගල්‍යයෙන් පසුව අවුරුදු 29ක් මේ ජීවිතයේ දේවා අභිනිෂ්ක්‍රමණය කොට අති උත්තර ශ්‍රේෂ්ඨ ප්‍රවෘජා භූමියේ සමිනවදාලේ අසලකුර පසලොස්වා බොහෝ දවසකයි ඡේම ලෞකිකා බුදුපාණ්ඩපත් වී යමාසයෙන් පසුව දසදාතක් ලෝක ධාතුවට ඇසෙනසේ සියලු සර්වඥන් වහන්සේලා පවත්වන අනුත්තර ධර්ම චක්‍රය වන සම්මකප්පවත්තන සූත්‍රාන්ත දේශනේ පවත්වා වදාළේ ඇසල කුල පසලොස්වක් බොහෝ දවසකයි මේ කාර්යාලයේ ලබන උදාහරණයේ එදිනයි ආරි මහා සංඝරත්නයේ පහළ වුණේ මේ ඇසල පොය දවසේදීමයි ආහුලකද කුමාරයන් වහන්සේගේ උත්පත්ති මංගල්‍ය සිද්ධ වුණේ ඇසල පොය දවසේමයි ශ්‍රී ලංකා දීපේහි දෙවියන් බ්‍රහ්මයන් මිනිසයන් දොළොස් කෝටියක් රහතන්ගේ පිහිටුවමින් ආචාර ආචාර්යම ප්‍රාත්‍යාරි සහිතව ගුවන්වැලි චෛත්‍ය රාජන් වහන්සේ තුල ගෝණයක් සරුවක් මෙදා තුන්වහන්සේ උදැස් නිදුමින් වදාන් දුන ලද්දේ අද වාගේ ඇතුළේ පොය දවසකයි මේ විදිහේ ආචාර්යමත් ඉදවීම් තුලින් පූජනීයත්වයට පත් වූ ඇතුළේ පොය දවසේදී බෞද්ධයන් වශයෙන් විතර ධම්මචක්කා පවත්වන සූත්‍රාන්ත දේශනාවේ සරන් දෙන්න බොහෝ සෙයින් සැලසෙනවා දැන් මේ වේලාවේ ධම්මචක්කා පවත්වන සූත්‍රාන්ත දේශනාව සම්බන්ධ ඕන්න විවරණයක් නෙවෙයි අපි ඉදිරිපත් කරන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්බන්ධ සාම සරල ධම්මගක් ගැන හැඳින්වීමයි ඉන්නුතුන් අහලා තියෙනවා නේද මහා සාගර යතුන් 84000ක් ගැඹුරයි කියලා දැන් අද කාලේ යතුන් 84000ක් ගැඹුරු මනින්ද සමතෙක් නැහැ නමුත් මේක ඈත ආකේතයේ තිබුණු සමතයක් මේ මහා සාගරයේ නුන් අසුවාර්කාශක් ජඹුලයි කියවාම පටන් ගැනීමේ සිටම මේ යදුන් අසුවාර්දා ජඹුලයි කියලා පිළිගන්න බැහැනේ. ඒ බවයි සරුවක්යන් වහන්සේ මහාරාජ සූත්‍රාන්ත දේශනාවේදී පැවැත්ුවේ මහා සමුද්‍රය එක තැනින් ගැඹුරු නොවි අනුපිළිවෙලින් ගැඹුරු වූ වාසේ සම්බුද්ධ ශාසනය එක තැනින්ම අරිහත්ත්වයටපත් නොවේ විසරණේ පටන් අනුපිළිවෙලින් අනුකුබ්බ සික්ඛා අනුකුබ්බ ක්‍රියා අනුකුබ්බ ප්‍රතිපදා කියන මේ අනුපිළිවෙලින් ශික්ෂාව සීලය අනුපිළිවෙලින් ගැඹුරු වෙනවා ප්‍රතිපත්ති අනුපිළිවෙලින් ගැඹුරු වෙනවා ක්‍රියා පිළිවෙල අනුපිළිවෙලින් ගැඹුරු වෙනවා අධික්‍රමය අනුපිළිවෙලින් ගැඹුරු වෙනවා මෙන්න මේක නිසා ඒ සාධක කරගෙන කාමීන වූ ආර්ය සමාගයේ සම්බන්ධව හරිවත් මාර්ගඥානය තරම් ගැඹුරු තැනක් නොව එදිනෙදා ජීවිතයේ තුළින් ආර්යඥාන මාර්ගයේ අනුගමනය කළ යුතු ආකාරය ගැන කාම සරණ දෙවීමක් මේ ධර්ම දේශනාවෙන් අප බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් බුද්ධං සරණං ගච්ඡාමි කියන මේ ත්‍රිසරණ සමාදානයේදීම බෞද්ධ අවතීර්ණය වන්නේ දැකගන්නේ පියවර නගන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන දැක්කන මේ සූත්‍ර පාඨයේ කෙටි තේරුම මෙහිමයි. ඉදං කෝකන භික්ඛවේ දුක්ඛ නිරෝධ ගාමිනී කටුකදා අරිය සත්‍යං. මානිනි මේ වනාගේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍යයි. අයමෝ අයෝ අර්ථංගිකෝ මග්ගෝ මේ කියන ලබන ආර්ය වූ අෂ්ටාංගික මාර්ගයයි. සේයතිදං ඒ කවරක්ද? සම්මා දිට්ඨි, සම්මා සංකප්පෝ, සම්මා වාචා, සම්මා කම්මන්තෝ, සම්මා ආජීවෝ, සම්මා වායාමෝ, සම්මා සති, සම්මා සමාධි. යාභාවක නෛර්යානික කුසල නිවැරදි දෘෂ්ටිය සම්මාදිට්ඨියයි. යාභාවක කුසල නිවැරදි කල්පනාව සම්මා සංකල්පනාවයි යාභාවක නියානික කුසල යාපත් වචනේ සම්මා වාචාවයි එවැගේම යාභාවක නියානික කුසල යාපත් ක්‍රියාව සම්මා කම්මන්තයයි යාභාවක නියානික කුසල යාපත් ආජීවය ජීවත් වෙන සම්මා ආජීවයයි. ඒ වගේම යාකාවක නීයානික කුසල යාකත් උත්සාහය සම්මා වායාමයයි. යාකාවක නීයානික කුසල උතුම් සිහිය සම්මා සතියයි. යාකාවක නීයානික කුසල යාකත් එකදර්ශය සම්මා සමාධියයි. මේ යාකාවක නීයානික කුසල කියන වචන තුනේ බොහෝ දෙයින් අර්ථ කතා වල දක්වන වචන තුනක්. ඒක අපි තෝරා ගන්නට ඕනේ. සම්මා දිට්ඨිය යාකාවක කියන්නේ කුමක්ද? යාකාවක කියන්නේ නිවැරදි කියන තේරුමයි. නීයානික කියන්නේ නිවන දක්වා යොමු කරන කියන තේරුමයි. කුසල කියන්නේ අකුසල නැසන කියන තේරුමයි. යහපත් කියන්නේ සියල්ලට පොදු වචනයයි. ඒකට සම්මා දිට්ඨිය නම් නිවැරදිව උසල්ලු නිවනට පමුණවන්නා වූ නිවන දක්වා පමුණවන්නා වූ යහපත් දැක්ම දැක්ම සම්මාදිට්ඨියයි. මේ විදිහට තේරුම් ගන්න පුළුවන් යාභාවක නීඥානික කුසල කියන වචනේ තුන තේරුම. යාභාවක කියන්නේ නිවැරදි. අයාභාවක කියන්නේ වැරදි. නීඥානික කියන්නේ උදේයා ඊවැඩෙන් ඊවැඩ ඉන්දිය මාංශ රක්මාදී සැපේට පමණක් නොවේ ඉගෙන දක්වාම දෙන්නම ලැබෙන නිසා නිඥානිකදී. විසල කියන්නේ අයහපර්ජයේ නැසෙන යහපර්ජයේ මතු කරන උතුම් පිළිවෙතට කියන කුසලයේදී. ඊළඟට සම්මා කියන මේ වචනේ තේරුමයි ඒ වචනේ තුනකින් දැක්වේ. සම්මා කියන්නේ ඥාතාවක. සම්මා කියන්නේ නිඥානික. සම්මා කියන්නේ කුසලයේ ඒක අපි පැහැදිලි කරගන්නේ කියන නිවැරදි දිට්ඨිය, නිවැරදි දැක්ම, නිවැරදි කල්පනාව, නිවැරදි වචන, නිවැරදි මේ ක්‍රියාව, නිවැරදි ජීවිතය, නිවැරදි උත්සාහය, නිවැරදි සිහිය, නිවැරදි සමාධිය. ඉතින් මෙන්න මේ තේරුම් අනුව ආර්ය සත්‍ය මාර්ගය අපි කොහොම සරලව වටහා ගන්නට ඕනේ. ආර්ය කියන්නේ බුදුරජාණන් වහන්සේට එළියන්තයට, මරුන්තයට, බඹුන්තයට, ශ්‍රමණා බ්‍රාහ්මණයා සහිත දෙන මිනිසෙන්ටයට සමස්ත ලෝකයේම ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ අරිය කෙනෙමේ උතුම් වචනෙන් ආමන්ත්‍රණය කර. ඒ ආර්ය වූ සරුවක්යන් වහන්සේගේ මාර්ගය දැරින් ආර්ය මාර්ගය සංකල්ප දැරින් ආර්ය අෂ්ටාංගික මාර්ගය මේක තේරුවා. ඒ වගේම බුදුවරු, රසේ බුදුරු, රහතන් වහන්සේලා, සෝවාන් ආදී ආර්යයන් වහන්සේලා නිවැරදි ආභෝධයක් ලබාගත් බැවින් නිවැරදි ජීවිතයක් සදාපත් කරගත් බැවින් ආර්යය කියන මේ වචنين භාවිත කරමු. හඳුන්වනවා. මේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාද සේසෝ ආර්ය ශ්‍රාවකයන් වහන්සේලාද ආර්ය භාවයට පැමිණෙව මාර්ගය නිසා මේකට කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. අනිත් කාරණය ලෝකේ යන්තා මාර්ග ප්‍රතිපත්තියද ඒ සියල්ලට වඩා ශ්‍රේෂ්ඨය කියන අර්ථයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා හඳුන්වනවා. ඉන්නතුන් දන්නවානේ ධම්මකාදයේ 20 වෙනි මාර්ග වර්ගයේ මුල්ම කාරණාව කියනවානේ. කොහොම ලස්සන එහෙමනම් ඒ කියන්නේ මක්කාඩක්ඛංගිකෝ සෙද්දෝ සක්කානං චතුරෝ පදා විරාගෝ සෙද්දෝ ධම්මානං ඒකදානං චක්කුමා මාර්ගයන් අතුරින් ආර්ය අෂ්ටාංගික මාර්ගය ශ්‍රේෂ්ඨයි සත්‍යයන් අතරින් පදාතරක් ඇති ආරි සත්‍ය හතර ශ්‍රේෂ්ඨයි. ධර්මයන් අතරින් නිරෝධ නිරෝධ සංඛාතේ නිර්වාණ ගාමියේ ශ්‍රේෂ්ඨයි. දෙපායතුන් අතරින් පසස් ඇති සරුවක්යන් වහන්සේ ශ්‍රේෂ්ඨයි. මෙන්න මේ තේරුමින් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ ලෝකයේ තියෙන සියලුම මාර්ග අතරින් ප්‍රතිපදා අතරින් ශ්‍රේෂ්ඨ මාර්ගය දැනින් ආර්ය අෂ්ටාංගික මාර්ගය කියයි. අපි සලකා බලන්න ඕනේ. විතරණේ සමාදානයේ පටන් බෞද්ධ පිළිවෙත් මඟ සකස් වෙනවා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන හැටියටයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියනවා අවස්ථා දෙකක්. ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගය කියනවා. ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය ලැබෙන්නේ මාර්ග සිත් අතරේ ඵල සිත් අතරේ. ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගය ලැබෙන්නේ සෑම කුසල සිත්යක් පාසා. ඒ කියන්නේ චේතන සමාදානයේ පටන් සෑම කුසල සිතකදීම ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගය බැඳෙනවා. වශයෙන් තමක් දකින සිතා වැඩගත් දෙවීමක් කියලා. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ කොටස් තුනකට දෙක කරනවා. ඒකනේ සීල සමාධි ප්‍රඥා බෙදීම වෙනයි. තවක් කියනවා බෙදීම් තුනක් නේද? ඒකත් අන්‍යතු වටහාගෙන සිටීම මේ අපේ කර්ම විවරණයට ප්‍රයෝජනවත් වෙනවා. ඒ කියන්නේ අංකාංගික මාර්ගය, අෂ්ටාංගික මාර්ගය, සර්ව සංකායක මාර්ගය කියලා කොටස් තුනක් මේකේ තියෙනවා. පංචාංගික මාර්ගය අෂ්ටාංගික මාර්ගය කඩෝපංගායක මාර්ගය. මේ ලැබෙන්නේ අවස්ථා තුනට ඒ සිත් අනුව. පංචාංගික මාර්ගය කියන්නේ අංග පහක් ඇති ආර්ය අෂ්ටාංගික ආර්ය මාර්ගයක් කියනවා. අෂ්ටාංගික මාර්ගය කියන්නේ අංග අටක් ඇති අෂ්ටාංගික මාර්ගයක් කියනවා. සර්ව සංගායක මාර්ගය කියන්නේ සෑම කුසල් නිත්‍යක් වාසාම මේ මාර්ගාංග යෙදෙන බැවින් ඒ සම කුසලයක්ම කුසලයකට ඇති පැවැසෙන ධර්මات එක්කම මාර්ග කියන වචنين භාවිතා කරනවා. දැන් අපි සලකා බලමු. දැන් මේ දිනතුන් පංචශීල සමාදන් වුණා නේද? මේ පංචශීල සමාදන් වීමට පළමුවෙන් සාධුකාර දුන්නා. මේ සාධුකාරයේ තුල තියෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඊළඟට නමස්කාරය කියවන නමස්කාරය ඇතුලේ තියෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඊළඟට තිසරණ සමාදන් වුණා. එක එක වචනයක් පාසාම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන. ඊළඟ පංච සීලයේ සමාදන් වුණා. එක එක වචනයක් පාසාම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පහළ වුණා. අපි සලකා බලමු මෙතන තියෙනවා පංචාංගික අෂ්ටාංගික සර්ව සංකාරක කියන කොටස් තුනක්. ඒ කියන්නේ කාල් කාර්යන වෙලාවේ අපේ සිතේ පහළවන්නේ කොයි විදිහේ කුසල සිතක්ද කියලා බලන්න. ඒ කුසල සිත වශයෙන් දුනුරුවන්ගේ ගුණ සිහියට නගාගත් සෝමනස්සකාගත සිත ඥාන සංප්‍රයුක්ත සිතක් හිතන තියෙනවා. සෝමනස්සකාගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික හෝ සසංකාරික සිතක් හිතන තියෙනවා. මේ සිතේ තියෙනවා ධර්මතා සියල්ල 34ක්. ඒ වගේම අභිධර්මයේ ගන්න පින්න තුන දේශයෙන් මතක් කරගන්න පුළුවන්. දැන් මේ චිත්තචාරිකයන් සම්බන්ධ හිස්තර ඔක්කොම කියන්න අපි කාලේ ගන්නෙ නැහැ. ළමක තියෙනවා ධර්මතා 34ක්. අන්‍ය සමානිකායක 13යි, සෝබනකාගාන 19යි, ඉද්දකයි, ප්‍රඥාවයි 33යි. උසාසිතයි 34යි. මේ 34 මතක තියාගන්න කැටි. මේ ධර්මතා 34 ේ තියෙනවා මාර්ගාංග පහ. එමනවාද? මේ 34 ඇතුලේ තියෙනවානේ ප්‍රඥා ඉන්ද්‍රිය ඒ කියන්නේ ඒක සම්මාදිට්ඨියයි මේ කර්මතා 34 තියෙනවානේ කුසල විකාරකය ඒක සම්මා සංකල්පනාවයි මේ කර්මතා 34 තියෙනවානේ දීර්ය මේකට කියනවා සම්මා වායා මේ ධර්මතා 34 තියෙනවා එළම සිටි සිහිය, සාහිත්‍යන සිහිය, ඒක සම්මා සතිය. මේ ධර්මතා 34 ඇතුලේ තියෙනවා ඒ සිත එකඟත්වයේ පමුණුවන ඒකාග්‍රතාවයයි සිටින්. ඒක සම්මා සමාධියයි. ඒ මාර්ගතාවය. මේ වේලාවේ කියන සාරුකාරණීමේ කුසාලිතේ ඥානයේ වත් ප්‍රඥා ඡයිසිකය අමෝ ඡයිසිකය ඥාභාවකයි. නෛර්යානිකයි කුසලයි. ඒ කියන්නේ ඒ සම්මා දිට්ඨියේවත් ප්‍රඥාව නිවැරදි. නිවැරදි දිට්ඨිය එවාගෙන නෛර්යානික දිට්ඨිය එවාගෙන කුසල සම්මා දිට්ඨියක් මෙතන තියෙනවා. ඒකට කියනවා සම්මා දිට්ඨි. ඒ වගේම මෙතන තියෙන සාධුකාර දීමේදී තමන්ගේ සිතේ පවත්වන්නේ නෙක්ඛම් අව්‍යාකාර අවිහිංසා සංකල්පනා දෙන්න එක. ඒ කියන්නේ සාධුකාර දෙනකොට අපේ හිත වැඩ කරන්නේ සාධුකාර දීමෙන් අපට නිවන් මඟ අවදි වෙනවා ආලෝක වෙනවා නිවන් දකින්න හේතු වෙනවා කියන සත්‍යය. අන්න නෙක්ඛම් සංකල්පනාව. අනිත් කාරණය අපි යමක් නිතුවා ඒ වෙලාවේ අපේ සිත අකුසලයේ කෙරෙන් අකුසල සිතිවිලි කෙරෙන් නික්මුණා. ඒ නිසා එතන තියෙන කල්පනාව එක්කම සංකල්පනාව. ඒ සාධකාර දෙනකොට මේ අනිත්‍යත්ව සාධකාර දෙනවා නේද කියලා සිතේ ලොකෝ සංකීර්ණයක් වෙනවා මෛත්‍රිය කියන. ඒකෝස අව්‍යාකාර සංකල්පනාව. ඒ සාධකාර දෙන වෙලාවේ කිසියෙම කෙනෙකුගේ හිතේ නෑ තරහක්, ව්‍යාපාදයක්, අනුන් නැතන වලසන, අනුන් කෙරෙහි ඊර්ෂ්‍යාකාරවල සිටින්නේ නෑ. අවිහිංසාකාරය. එනිසා සංඝා සංකල්පනා වෙන කියනවා. ඒ වගේම සාධුකාර දෙන්නේ එතන හිතේ වැඩ කරනවා උතුම් වීර්යයක්. සාධුකාර දෙන්නේ ශබ්ද නගලා ඊර්ෂිතේ වීර්යයක් කියනවා. ඒක සම්මා වායාම එතන කියනවා සාධුකාර දෙන වෙලාවේදී නූපන්න අකුසල් උපදින්නේ නැහැ. උපන්න අකුසල් යටදෙනවා. නූපන්න උතුම් කුසලයක් උපදිනවා උපං කුසල ගැදෙනවා. මෙන්න සම්මා වායාම ඒ වගේ මේ වෙලාවේ මේ සාධිකාර දෙන්න දුකත් ළඟා ගන්නවානේ. මේ දුකත් ළඟා ගන්න වෙලාවේ අපේ සිතේ පහළවන්නේ කුණුරුවන් කෙරේ ප්‍රසාදවත් සිතක්. කුණුරුවන් ගුණ කී වෙලාවේ සාධිකාර දෙන්නේ. ඒ වෙලාවේ සම්මා සතිය අපට දීලා තියෙන්නේ. ඒ වගේම එකලක්කය එතන බීලා තියෙන්නේ. මේක නිසා සම්මා දිට්ඨි, සම්මා සංකල්ප, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන අංග පහකින් යුක්ත මාර්ගයක් සාධුකාර තුලතියි. කලන් අපි ආර්ය අෂ්ටාංග මාර්ගය ඇතුළේ සාධුකාර තුනි. ඒ වගේම නමස්කාරයේ කියන වෙලාවේ චිත්ත වීර්යයක් චිත්ත වීර්යයක් ගානේ ජවන් චිත්තක් ජවන් චිත්තක් ගානේ මේ අංග පහ ලැබෙනවාමයි. ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් පංචාංගික මාර්ගය ඔතන ලැබෙනවා ලැබෙනවාමයි. ඊළඟට අපි චිතවල සමාදම් වෙනවා නේද? ඒ කිසිම සමාදානයේදී සමාදාන දෙන්නේ වචනයක් වචනයක් පාසාම අපේ సంతාන තුළ මාර්ගාංග පහ අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඊළඟට අපි ශික්ෂාපද සමාදන් වුණා. ශික්ෂාපදේ සමාදන් වෙන වෙලාවේ පංචශීලයේ සමාදන් වෙනකොටම පාණාතිපාතා වේදමණී ශික්ෂාපදයේ කියවෙනකොට හිතින් චේතනාව පිහිටුවා ගන්නකොට මාර්ගාංග හයක් පහළ වෙනවා. ඒ මොනවාද මාර්ගාංග හය? අර වගේම සෝමනස්ස සාගත ඥාන සම්ප්‍රයුක්ත සිතකින් සමාදන් වුනේ. ඒ සමාදන් වෙනකොට ධර්මතා දිනවල 34ක් එතන තියෙනවා ප්‍රඥා ඉන්ද්‍රිය. ඒක සම්මා දිට්ඨියයි. ප්‍රාණඝාතයෙන් දැල්කේ මුකුන්දයක් දෙක බුදු කසේ බුදු මහරහතුන් වහන්සේට ඇති ගුණයක් මමත් ඒක පිළිතනවා කියලා හිතනකොට සම්මා දිට්ඨිය. ඊළඟට ඒකේ තියෙනවා මම ප්‍රාණඝාතයෙන් වළකින්නේ කියන කුසල විකල්පයක්. ඒක නෙක්ඛම්ම සංකල්පනාටත් වැදිනවා. අව්‍යාකාර සංකල්පනාටත් වැදිනවා. අහිංසා සංකල්පනාටත් වැදිනවා. එනිසා සම්මා සංකල්පන ඇතුළේ ඊළඟට තන තේනවා නේද? විවේක සම්මා කම්මන්තයක්. ඒ කියන්නේ මම කවදාකවත් ප්‍රාණඝාත කරන්නේ නැහැ. අයින් කරන ක්‍රියාවක් නේ ප්‍රාණඝාතය. අනුත් උපදේශ කියලා කිව්වා අනුත් විදාන කර ජීවත් ඒක කාය කර්මයකයි. එනිසා එතෙන්දී කයින් සිදුවෙන ප්‍රාණඝාත කුසලජ සිදු නොවීමට තමන් බලවත් විරති චේතනාවක් පහළ වුණා. පාල කරගත්තා. ඒකට කියනවා සම්මා කම්මන්ත මාර්ගාංගය. විරති සම්මා කම්මන්ත. ඊළඟට ඒ සඳහා උත්සාහය, ඒ සඳහා සිහිය, ඒ සඳහා අර්ථගතය දුණා. ඒවා සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි බවට පත් වුණා. බලන්න පංචශීලයෙන් එක ශික්ෂාපදයක් සමාදන් වෙනකොට මාර්ගාංග 6 අනිවාර්යයෙන් පහළ වුණා. ඊළඟට අදින්නාදාන වේදමණී ශික්ෂාපදයන් සමාදි කියන කොට ඉතින් අර වගේම මාර්ගාංග 6ක් පහළ වුණා. ආමේස මිත්‍යාචාරා වේදමණී ශික්ෂාපදයන් සමාදියාම ඉතින් මාර්ගාංග 6ක්ම පහළ වුණා. ඒ තුනේදීම ලැබෙන්නේ සම්මා සම්මන්ත කියන මාර්ගාංගය තමයි වැඩි ලැබෙන්නේ. යන අනිත් වාක්‍යය. ඊළඟට අපි බලමු මුසාවාදා හේනමණී සමාදම් වෙනකොට සම්මා කම්මන්ත වෙනකොට ලැබෙන්නේ සම්මා වාචා. ඒ වාග් දුක්ඛයෙන් වැළකීමනේ. එතන සඳහන් වෙන්නේ මුසාවාදා වේරමණී පමණක් නෙමෙයි. මුසාවාදා වේරමණී කියන වාග් දුක්ඛයෙන් වැළකෙනකොටම විසුනා වාචා වේරමණී, කරුසා වාචා වේරමණී, සම්පක්ඛලාපා වේරමණී අතරම සමාදන් වුණා වේවා. ඒක නිසා එයින් සමාගයේ සංකාමේ වාචියේ දුක්ඛරිත විරතිය නම් වූ විරතිය සම්මා වාචාව පහළ වෙනවා. උතෝද සම්මා දිට්ඨිය, සම්මා සංකල්පනා, සම්මා වාචා, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි මාර්ගාංග හයක් එතන පහළ වෙනවා. ඒ වගේම සුරාමේනේ මජ්ජිමමාගාඨාන වේදමණී සමාදම් වෙන වෙලාවේ සම්මා සම්මන්ති කියන මාර්ගාංගයක් එක්ක හයි වෙනවා. දැන් මෙතන පාදා ගන්න පුළුවන් වුණා. අර ඉසරණේ සමාදම් වීමේ පටන් අපේ කුසල චිත්ත වාරයක් පාසා අපි ගමන් කලේ කොහෙද ආර්ය අෂ්ටාංගික මාර්ගය ඇතුළේ. මේ වගේම අපි සංඝ රත්නයේ යුතුයද ගෞරව නමස්කාර කළා. මේ නමස්කාර කරනවා පසඟ පීඨව වඩිනවා. මේ පසඟ පීඨව වඩිනකොට මාර්ගාංග හයක් අනිවාර්යෙන් පාරේ. ඒ කියන්නේ එතන සම්මා වායාම සම්මා දිට්ඨි, සම්මා සංකල්ප, සම්මා සම්මන්ත, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මාර්ගාංග හයම පහළ වෙනවා. මෙන්න මේ අනුව කලකා බැලීමේදී අපේ යම් යම් කුසලයක් කරනවා නම් ඉතාම කරල, ඉතාම කෙටි වේලාවක, ඉතාම කුඩා කුසලයක් කළත් අපේ సంతානයේ පහළවන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ මාර්ගය කියනවා පූර්ව භාග ආර්ය අෂ්ටාංගික මාර්ගය. නැත්නම් ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒකෝට අපේ දවසේ අපට පුළුවන් නේද හැම වෙලාවෙම ආර්ය අෂ්ටාංගික මාර්ගේ ගමන් කරන්න කියන එක අපට බොහෝම පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. ආරණ්‍ය ගත වෙලා, එක්තෙන් වෙලා, දසදීනේ සමාදන් වෙලා, එහෙම නැත්නම් පැවිදි වෙලා, එහෙම නැත්නම් දුකාංගදායේ වෙලා, මේ විදිහේ සොහොම් පිටණයකට වෙලා, ගහක් මුලට වෙලා පමණක් වගේ දෙයක් නෙමෙයි. ඒ වාගේ වඩන්න පුළුවන් සමත් අය එසේ කරත්වා මේ දෙනම් ඉහි බෞද්ධයන්ට එදිනෙදා සමාජයේ ඈම කටයුතුකදීම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කනුව කටයුතු කර ගැනීමටයි ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ උපදෙස් දීලා තියෙන්නේ. ඒ නිසා නේද මහා සාගර එකතැනින් ගැඹුරු වී නැත අංගණයෙන්, ජීයෙන්, දෙයෙන්, බඹයෙන් මෙහෙම කියලා කියලා නාමයේ පරිත සමීපයෙන් ලොකුතුන් 84000 ජමුරයි. අද අනුදාසක්වා මහා මේරු පරිතයේ සියසින්දු විද්‍යාවකයක් නැහැ. නමුත් ලෝතුරා බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා අභිඥාලාභී උද්දකලා තියෙනවා. මහා ස්කලයේ ප්‍රදේශයට යාගන්න බැරි නිසා මනගන්න බැරිව තියෙනවා. එසේ නමුත් 80000ක් දුන් තරම් ජමුරයි මහා සාගරයේ දැසගන්නේ අංගලෙන් පටන්ගෙන. ඒ වාගේ ඉතිරණයෙන් පටන් ගන්න ශාසන පිළිවෙත් මඟ අන්තිමේදී රහත් බෝධිය, පසේ බෝධිය, ලෝතුරා සම්බෝධිය දක්වාම ජඹුරට ගමන් කරයි. ඒ ගම්මිර ධර්මය සාක්ෂාත් කර ගන්නටයි අපි මේ ධර්මයෙන් අදාළන්න උන කරන්නේ. අපි ගමනක් යද්දී මල් ගහක් දැකලා බොහොම ලස්සන මාර්ගිකලා තියෙනවා. මේ ලස්සන මාර්ගිකලා කියනකොට අයෝනිසෝ මනසිකාරයෙන් ඉන්න කෙනෙක්ට අදිටින් හරි ලස්සන මල් ගහක් නේ. එච්චරයි. එයාගේ දැක්ම සම්මාදිට්ඨිය නෙමෙයි. එයාගේ කල්පනාව සම්මා සංකල්පනා නෙමෙයි. ඒ වගේ එතනත්තාගේ තෝත මිත්‍යා දිට්ඨි, මිත්‍යා සංකල්ප, මිත්‍යා වායා, මිත්‍යා සතිමිත්‍යා සමාධි වය පහළ වෙන්නේ. නමුත් බෞද්ධයා එහෙම නැත්නම් යෝනිසෝ මනසකාරය එමත් නැත්නම් නුවණින් කල්පනා කරන්න පුරුදු වූ ඥානවන්තයා මේ මාර්ගය දැක්වන්නක පාටිකන්නේ සාදු සාදු මේ මල තුන් ලෝක අග්‍රගණ්‍ය වූ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා වේවා. ගාට අදිච්චේ නැහැ, මල් දෙන්නේ නැහැ. ගාවට ගියන තමන්ගේ චිත බුදු ගුණයක් ආවර්ජන කරගෙන ඒ පූජා වේවා කියලා සිතින් ආවර්ජන කරනවා. එනේ මාර්ගයෙන් කුමාර අපි මාර්ගය යනකොට රාත්‍රී කාලේ බොහොම ලස්සන ආලෝකව දකිනවා. ඒ කියන්නේ බොහොම ලස්සනට පාරවල් වල එහෙම නැත්නම් යම් තැන් වල සාරසලා දොරන් වල මු ලස්සන විදුලි බුබුළු ආලෝක දකිනවා. ඒක හරි ලස්සනයි කියන හිතුවත් වැරදි. එතෙන්ද කියන්නේ සාදු සාදු මේ ආලෝකයේ දුන් ලෝකේතම ආලෝකයේ දුන්නේ ත්‍රිලෝකදීක සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජාවක් වේවා. දෙමින්ම ආදර්ශය කුමාරී. මේ වගේ හැම වෙතන අපට ඇහැට දකින්න තියෙන කනට ඇහෙන ආග්‍රාණය කෙරෙන රස වශයෙන් දැනෙන, ස්පර්ශ වශයෙන් දැනෙන, හිතට අරමුණු වෙන සෑම අරමුණකදීම අපට පුළුවන්කම තියෙනවා ආර්ය අෂ්ටාංගික සමාධිය. විචුන් වාසන ආර්යම ප්‍රබෝධමත්. උනාසේලාගේ මුණ දකින්නට ආර්යම ක්‍රියම් කරයි. ප්‍රසන්නයි. කොයිලාවක දුක් මුසුමුණක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා විචුන් වාසයේ ජීවත් වන්නේ ආර්ය අෂ්ටාංගික සමාධිය. සියවර නගන්නේ, වචනයක් කතා කරන්නේ, සිතිවිල්ලක් හිතන්නේ, යමක් දිහා බලන්නේ, යමක් දිහා අහන්නේ, යම් ක්‍රියාවක් කරන්නේ මේ කිසිම සංකල්පනාවකින් නෙමෙයි ආර්ය අෂ්ටාංගික මාර්ගය වෙන්නේ. ඒක කීර්ති ගමනේ යෝගාගය. මේ නිවන් මාර්ග බොහොම ප්‍රීතිමත් ගමනක්. මේ නිවන් මාර්ග ගමන් කරන්නාට චිත්ත බේදාවක් නැහැ. කියන චිත්ත බේදාවක් හසු දෙනවා. කාය පීඩාවක් නැහැ. තියෙන කාය පීඩාවල් සංසිඳෙනවා. ශෝකයක් නැහැ. තියෙන ශෝකයක් යටපත් වෙනවා. පරිදේවයක් නැහැ. තියෙන පරිදේව හැඳින්ක වැළපීම් පවා යටපත් වෙනවා. කායික දුක්ඛයක් නැහැ. තියෙන කායික දුක්ඛයක් යටපත් වෙනවා. මානසික දුම්නසක් නැහැ. මානසික දුම්නස පවා යටපත් වෙනවා. කාමයක් නැහැ. තියෙන කාමයක් යටපත් වෙනවා. දේශයක් නැහැ. තියෙන දේශයක් යටපත් වෙනවා. මෝහයක් නැහැ. තියෙන මෝහය යට වෙනවා. මාන්නයක් නැහැ. තියෙන මාන්නය යටපත් වෙනවා. දිට්ඨියක් වැරදි දැකීමක් නැහැ. ඒවා යටපත් වෙනවා. ඊර්ෂ්‍යාවක් නැහැ. සමේතම අනුන්ගේ සම්පත්තියට මොදෙන්නේ දෙන්න. මේ විදිහට පවතින පුළුවන්කම තිබෙන්නේ මගේ ශ්‍රාවකෝ හැම වෙලාවෙම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කනුව පිළිපදිනවා කියන එක සරුවක් යනවාසේ පාදා වදායි. ලෝකයේ මිනිස්යන් එක්පාස්වල සංකල්පණය කළ බැලුවොත් බෞද්ධයන් තරම් ප්‍රබෝධමත් පිළිසක් නෑ කියන්න පුළුවන්. අනිත් අයට කොච්චරවල් ලෞකික සම්පත් තියෙන්න පුළුවන්. ඒ ලෞකික සම්පත් තුළින් ඒ අය විඳිනා වූ මානසික තෘප්තිය සංවේගයි. ඒ කියන්නේ කීර්තිසහිතයි. නමුත් බෞද්ධයන් විඳිනා වූ මානසික තෘප්තිය කොහොම නිරාමිතයි. බෞද්ධයන් නිතරම කලකන්නේ ධර්මානුකූලව. මෙන්න මේක නිසා තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කීර්ති ගමනියෝ කියලා දේශනා කෙරේ. යෝගාවචර කෙනෙකුට ඉරිත් දේශනාවක් කරන වෙලාවේ නැත්නම් බෝධි පූජාවක් කරන වෙලාවේ ධර්ම දේශනාවකට සමන් දෙවන වෙලාවේ ඒ රෝගියාගේ සිතට පහළ වෙනවා බලවත් ප්‍රසාදය. උසාව චිත්තේලියක් පහළ වෙනවා. රෝගියේ සිතේ පහළ වන කුසල චිත්ත පරම්පරාව තුළ පහළවන්නේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. එනිසා සමහර විට ඒ දැනත්තාට තව ජීවත් වෙන්න කෙනෙකුත් තියෙනවනම් මේ වර්තමානව රැස් කරගන්න ආර්යසත්‍ය මාර්ග කුසලයේ හේතුවෙන් භෝගයේ කෙලවත් වෙලා රෝගාබාධ ඇති වෙන හේතු අකුසල යටපත් වෙලා ඒකලත් අසුභම් භාවයටපත් වෙනවා. මේ ආර්යසත්‍ය මාර්ගයෙන් තියෙන සිත සාන්තිය ආදීනයි. එවාගෙම පාරකටු කෙරේ. පාරකටු කෙනෙක්ට ධර්මානුශාසනාවක් කරන විට, පිළිත් දේශනාවක් කරන විට, ඕල් පූජාදියක් කරන විට, ආමින්සලයක් කරන විට ඕකේ සිටේ උපාද මූලක කුසල් සිත් පහළ වෙනවා. ඒ කුසල් සිතේ ඇති වෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඕකේ සිටේ පහළ වීම නිසා ඔහු ඒ මොහොතේම කරට තෙමීමෙන් දුර වෙලා තුනන් වෙලා බොහෝම නිර්භීත කොම ප්‍රබෝධමත් ඉතක් ඇති කෙනෙක් වාසකයි. මෙන්න මේ වාගේ ඕනෑම අසානකාරී කෙනෙකුට සානුශීලී බලක් ඇති කරගන්න ඒ කාණ මාර්ගය වෙනවා ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන හැටියට දාසේ කටයුතු කරගන්නවා. ඒකා බෞද්ධයන් වශයෙන් අපට තිබෙන්නේ ලාභ අලාභ දෙකේ, යථාර්ථ දෙකේ, නිංගා ප්‍රසල්පා දෙකේ, සැප දුක් දෙකේදී කාම්පානවන සිතක් ඇති කරගන්න නම් උදේ අවබෝධයෙන් පටන් නිින්දෙන් තුරු මම අද ආර්ය අෂ්ටාංග මාර්ගයට අනුව කටයුතු කරන්නේ මේ කියලා අනිස්ථාන කරගෙන ඒ කම පිළිවෙත් දීමයි. ඒ කියන්නේ ආර්යසත්‍ය මාර්ගයන කොහොමද කරන්නේ කියන එක දැන් තේරුම් ගන්න පුළුවන්. ඉතින් පාණික අපි අවධානය දෙලා ආවේදී මේ අවධියීමත් සමගම අපි ගන්නවා බුදුලයක්. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස කියන මේ වචනේ හිතේ කියලා නමුදේ. මේ අවධියනකොට අපේ සිිතේ පහළ වුණේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ සඳහන් කරන්නේ මේ චිත්තසෝගාතාව නෙමෙයි නමස්කාර පාඨේ පවා සිහි කරන වෙලාවෙදී අපේ සිතේ පහළෝනේ සෝමනස් සාගත කුසල සිත් පරම්පරාව. මේ කුසල සිත් පරම්පරාවේ ඇතුලේ තියෙනවා ආර්ය ශ්‍රාවක මාර්ගය. ඒ ආර්ය ශ්‍රාවක මාර්ගයෙන් තමයි අවදි. ඊළඟට අපි යම් කිසි බුදු ගුණයක් ආවර්ජනා කරමි. ධම් ගුණයක් හෝ ආවර්ජනා කරමි. සංඝ ගුණයක් හෝ ආවර්ජනා කරමි. මෛත්‍රී සත්‍යයක් හෝ ආවර්ජනා කරමි. එනක් යම් කිසි බුදුබණ පදයක් අනුසිතර නගාගෙන දක්මගෙනවා. මුණ සෝදනවා. මොන පිහ දානවා, දුම් ඇද ගන්නවා. එහෙම නැත්නම් වස්තුස්නානය කරනවා. එහෙම නැත්නම් කෑම බීම ආදී සූදානම් කර ගන්නවා, අනුභව කරනවා. මේ සෑම කටයුත්තකදීම අපට පුළුවන් වෙනවා අර විදිහ යහපත් දෙයක් හිත සිතා ඒ කනුරෝගව කටයුතු කරන්න. යටත් පිළිසෙන් මේ හිතන්න පුළුවන් බුදු ගුණානන්තයි අනන්ත බුදු ගුණ බලයෙන් සීල සත්වෝ සූපත් වේවා. බුදු ගුණ අනන්තයි අනන්ත බුදු ගුණ බලයෙන් මට අන්නයට නිරෝගී සැප ලැබේවා. බුදුමනානන්තයි අනන්ත බුදුමුණ කාලයෙන් සීනි සත්වෝ කායික මානසික සෝයෙන් සෝපත්ත්වා ඕනතරම් දේවල් හිතන්න පුළුවන්. ඒ හැම හිතිල්ලක් වාසාම පහළ වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සංකෝප උතුම් ප්‍රතිපත්ති මාර්ගයේයි. අපි සලකා බලමු මෛත්‍රී සිතක් පහළ කරගන්න වෙලාව ගැන. දැන් තමන්ගේ ජීවිතයේ ජීවත් වෙන සීමාව කියන්නේ සහෝදර සහෝදරියන්ද දූ දරුවන්ට සේවක සේවිකාදීන්ට අපි අනවත් අවශ්‍යම සමදා මෙත් වඩන්න ඕනේ. මේ මෙත් වැඩීමේදී ගොඩාක් වේලාවක් ගන්න අවශ්‍ය නැහැ. තමන්ගේ කටයුතු කරද්දීම තමන්ගේ නිවසේ ඉන්න පින්න තුන් නැත්නම් මේ සමාජිකයන් සිහි කරගෙන තමන්ට තමන් මෙත් කරගෙන එක එක කෙනා වෙත නිශ්චිත යවන්නට පුළුවන්. මේ නිශ්චිත යැවීමෙන් මොකද සිද්ධ වෙන්නේ? තමන්ගේ සිතේ ආර්ය අෂ්ටාංගික මාර්ගාංග වැඩිනවා. මෛත්‍රී භාවනා කිරීමේදී පහළ වෙන කුසල් සිතේ තියෙන සැබෑ දැක්ම. ඒ කියන්නේ මේ සුවපත් වීම කියන එක තියෙන රෝගාබාධ සංසිඳීම පමණක් නෙමෙයිනේ. සුවපත් වීම කියන එක තාත් බව, අසේ බුදු බව, ලෝකුරා බුදු බව දක්වාම සුවපත් වීම තමයි. ඒකෝට එදිනෙදා ජීවිතේට අවශ්‍ය සැපය හා ආයත මානසික සැපය, රාගයෙන් ස්ථාන සුවයක්, සමාපatti සුවයක්, විපස්සනා සුවයක් මාර්ගඵල සෝයත් නිවන් සෝයත් කියන්නේම සම්බන්ධවයි සූපත් වේවා කියන මේ තුන් වචනේ පාවිච්චි කරන්නේ. ඒකෝට මේ සූපත් වේවා කියන මේ වචනේ නිවැරදි. මේ සම්බන්ධව යොදන ඥාණය සම්මාදිට්ඨියයි. මේ සම්බන්ධව යොදන විචාරකය සම්මා සංකල්පනාවයි. ඒ සම්බන්ධව යෙදෙන උත්සාහය සම්මා වායාමයයි. ඒ සම්බන්ධව යෙදෙන සීය සම්මා සතියයි. ඒ සඳහා යෙදෙන එකඟත්වය සම්මා සමාධියයි. එනිසා මේ මෛත්‍රී භාවනාව තුළින් අපි ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කිරීමක් වෙනවා. ඉතින් මෙතන දැන් කියෝනේ නෑ නේද? සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව තුන ඒකත් අපි සිතා බලන්න ඕනේ. දැන් අපි කුසල් සිතකින් ඉන්නවා. යටත් පිළිසෙන් බුද්ධං සරණං ගච්ඡා ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියන සමාදම් වීමත් කුසල් සිතින් ඉඳීමක් නේ. අපි දැන් ඉතරන සමාදම් වෙනවා පමණක් නෙමෙයි. ඉතරනේ අනුසති භාවනාවක් කරගන්න ඕනේ. ඉතින් අවශ්‍ය ඉතරන සමාදම් වෙනවා. කන්සේ සමාදම් වෙනවා. ඒක සමාදාන කුසලයි. ඊළඟට ඒක අනුසති කරන්න ඕනේ. එනම් උදේ පටන් නිින්දට යනතුරු දවසේ වෙන කිසිවක් හිතන්නේ නැත්නම් මේක හිතේයි. දන් කරණං ගච්ඡාමි ධම්මං කරණං ගච්ඡාමි සංඝං කරණං ගච්ඡාමි ආදී වශයෙන් විතරණේ හා ශික්ෂාපදයේ තින් කියව ඒවා දවස් යනවා. ගාම යාම කටයුත්තක් නොකරනකොට මේ මේකින් කියවන. එයින් සිද්ධ වෙන කුමක්ද? සමාදාන සීලය සමාදන් වෙච්ච වෙලාවේ. දැන් තියෙන අනුස්සතියේ සීලය. සීලානුස්සතියයි. ඉතරණේ ආවර්ජනා කිරීම බුදු ගුණ දහම් ගුණ සංඝ ගුණ අනුස්සතියයි. ශික්ෂාපද ආවර්ජනා කිරීම සීලානුස්සතියක්. ඉතින් එයින් අපේ සංකාල තුළ අර සිතිවිල්ලක් සිතිවිල්ලක් ගානේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්පූර්ණ වෙනවා. එයින් අපට අපේ සංකාන තුළ අර සිත පිරිසුදු වෙන්න පිරිසුදු වෙන්න අපේ සංකානේ පහළ වෙනවා යහපත් ජීවිත පැවැත්මක්. ඕකට කියනවා ගෝදාන ලක්ෂණය කියලා. දැන් මේ මාර්ගාංග අටේ තියෙන ලක්ෂණ අටක්. සම්මා දිට්ඨිය කියන්නේ ලක්ෂණ ලක්ෂණය. සම්මා සංකල්පනාව කියන්නේ අභිරෝපණ ලක්ෂණය. සම්මා වාචාවේ කියන්නේ සම්මා පරිඥාන ලක්ෂණය. සම්මා සම්මාතියේ තියෙන්නේ සම්මා සමුත්ථාපන ලක්ෂණය. සම්මා ආජීවයේ තියෙන්නේ ගෝදාන ලක්ෂණය. සම්මා වායාමයේ තියෙන්නේ සක්කාන ලක්ෂණය. සම්මා සතියේ තියෙන්නේ උපාස්ථාන ලක්ෂණය. සම්මා සමාධියේ තියෙන්නේ අවිච්ඡේද ලක්ෂණය. මේක කොහොමද බලන්න ඕනේ? සම්මා දිට්ඨි කියන එකේ කියවන්නේ දර්ශන ලක්ෂණය කියලා. දර්ශන කියන්නේ දැකිය. දැන් වාහනයක් පදවල යෙදුණු කුමා තමා රාත්‍රී කාලයක නම් ගමන් කරන්නේ වාහන ඉස්සරේ ඉදිරියෙන් යන්නේ ආලෝකයේනේ ලයිට් එලි. ඒක නිසා පාර දකි. පාර දැකීම නිසා වාහනේ පදවන්න පුළුවන්. ඒ වාගේ අපේ ආගමික කටයුතු එහෙම නැත්නම් අපේ දෛනික කටයුතු නිවරදෙව ඉරිතුව ගමන් කරවන්න පුළුවන් වන්නේ මේ සම්මාදිට්ඨිය නිසායි. ඒ නිසා හැම දෙයක් ගැනම නිවැරදි දැකීම ලැබෙන බැවින් සම්මා දිට්ඨියේ තියෙන්නේ දසන ලක්ෂණයයි. සම්මා සංකල්පනාවේ තියෙන්නේ අභිනිරෝපණ ලක්ෂණය. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් නිදාගෙන ඉන්නවා. නිදාගෙන ඉන්නේ කියන නැගිට්ටෝනවා. නැගිට්ටෝනකොටම සමාන සමම නැගිටිනවානේ. සමාගේ හොල්ලෝසුවේ සීනු රජීමෙන් නැගිටිනවා. දැන් වික්ෂුන් වහන්සේලාට ගෙඩිහා යනකොට නැගිටිනවා. සමාන කුකුලන්නකොට නැගිටිනවා. ඒ අමතනකදීම නැගිටීමක් වෙන තියෙනවා. දැකීම නිසා තමන් ක්‍රියාකාරී වෙනවා. ඒ වගේම මේ විචාරයේවත් සම්මා සංකල්පනාවේ තියෙන්නේ අපේ සිත නිතරම අරමුණට නංවන. ඒ කියන්නේ ඉතින් එකට අපේ කුසල සිත නංවන්නේ මේ සම්මා සංකල්පනාව. මෙහෙම කරන්න, මෙහෙම කරන්න අන දෙන්න වගේ ස්වභාවය. ඒකට කියනවා අභිනිරෝපණ ලක්ෂණය. ඊළඟ සම්මා වාචාවේ තියෙන්නේ සම්මා පරිඥා ලක්ෂණය. සම්මා පරිඥානේ කියන්නේ කුජලයන් එක්කාසු කරමු. දැන් මේ ධර්ම දේශනාව කරන වෙලාවේ සාලා පුරාම ඉන්නත්ෝ එක්කලා සමාධියකටපත් කරානි සිටින්නේ. ඒ සමාධියකටපත් කියන තමයි පරිග්‍රහය. සමාහයට දේශකයන් වහන්සේලා වටේ ලක්ෂ ගණන් ශාල ජනතාවල් රැස් වෙනවා. ඒ මොකද ඒ වචනේ තියෙන සම්මා පරිග්‍රහය. කුජලයන් එක්කාසු කරමු. දෙලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවලදී දසදහස් සංස්කරණ පිළිසෙක්කාම් වෙනවානේ ඒ සම්මා පරිග්‍රහය. සම්මා වාචාවෙන් දෙන්නේ උද්ගලයන් එක්කාසු කරන හිත එක්කාසු කරනවා අදහස් එක්කාසු කරනවා සිතිවිලි සමාධි භාවයට පමුණුවනවා ඒක සම්මා වාචාවේ තියෙන පරිග්‍රහයක් දුර්වක් නැති හේලමක් නැති ලකුණු වචනයක් නැති කිස් වචනයක් නැති ආපත් වචන වල සත්‍ය එකයි සම්මා කම්මන්තයේ තියෙන සම්මා සමුත්ථාපන ලක්ෂණි දැන් අපි නමස්කාර කරන්නේ ඉස්සලා දෝත් නගා ගන්නවානේ ඉස්සෙල්ලා දෝත ඉමුනේ පාදේලාග. දෝත නැංගුවේ අන්න සම්මා කම්මන්තයි. සම්මා කම්මන්තෙන් අපේ දෝත නැගී සිටිය. ඒ වාගේ අලුත් අලුත් කුසල් නගා සිදුවන්නේ සම්මා කම්මන්තයේ. ඊළඟ සම්මා ආජීවයෙන් කියන්නේ බෝධාන ලක්ෂණය. බෝධාන කියන්නේ පිරිසිදු බව. අපි හැම වෙලාවෙම පිරිසිදු බව සොයනවා සම්මා ආජීවය නිසා. කැප අපට සොයනවා. මේක මේක සුදුසුයි මේක නසුදුසුයි කියලා සොයනවා. මේක වරදයි මේක නිවැරදයි කියලා සොයනවා. ඒ නිසා නිතරම පිරිසුදු බවකටපත් වෙන්නේ සම්මා ආජීවයෙන් දැමින් ඒකට කියනවා බෝධාන ලක්ෂණය කියලා. ඒවා තේරුම් ගන්න වටිනවා. සම්මා වායාමී කියන්නේ පග්ගාන ලක්ෂණය. මේ පසුබටරෙන වෙලාවේ තවත් කෙනෙක් උනන්දු කරවනවානේ. ඒ වගේ මේ ජීවිතයෙන් කරන්නේ පසුබටරෙන යාලේ සිට නැවත නැවත නගා සිටුවමින් උත්සාහවන්ත කිරීමයි. ඒක සම්මා වායාමයේ කියන්නේ අග්ගාන ලක්ෂණය. සෝවාද වේල නුපුදී. ඊළඟ සම්මා සතියේදී උපස්මාන ලක්ෂණයයි පෙන්වලා දෙනවා. බුදු ගුණ, දාම් ගුණ, සංඝ ගුණ පෙන්වන්නේ, උසාව කරන්න පෙන්වන්නේ, කතා වෙන්නේ. එතකොට ඉන්නේ ඒ සම්මා සතියයි. හරියට දොස් පාළිය වාක්‍ය. සම්මා සමාධියෙන් කියන්නේ අවිච්ඡේද ලක්ෂණ. ඒ කියන්නේ හිත විසිරෙන්නේ දෙන්නේ එක්කාත්මිකතාවයක් එකගාස්යක් ඇති කරනවා සම්මා සතිය. මෙන්න මේක නිසා මේ කියන මාර්ගාංග තුළින් අපේ ජීවිතයේ විශාල අර්ථයක් කලදෙනවා. ඒ අපට නිසා ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කිරීම අතිශයින්ම සරලයි. ඒ වගේම බොහොම ප්‍රීති ගමනීය, ප්‍රීති ගමන මේක නිසා අපි මේ ගැන වැඩියෙන් තේරුම් කරගන්න ඕනේ. දැන් අද දවසේ අපි සැලක බලමු මහා පින්කම් දෙකක් සිද්ධ වුණා. මේ ඇතල තුන 15ක් බොහෝ දවස්. මේ ඇතල තුන 15ක් බොහෝ දවසේදී බුදුබණ අපි ආරාධනා කළා. කොහොමද අතේ දසසිල්ලාදී සමාදන්ව රකින්න. ධර්ම ශ්‍රවණය කරන, ගෝවි පූජාදී පවත්වනවා. අනේක දානමික පින්කම් වල යෙදෙනවා. ඒ හැම වෙලාවම අපේ සංකාමයේ පවතින්නේ මෙන්න මේ කියන මාර්ගාංග වැඩෙන කුසල චිත්තී පරම්පරාවක්. ඒකා ලෝකුණා බුදුපසේ බුදුආරහතන් වහන්සේලා අනුගමනය කරමින් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන හැටියට බුද්ධ ශාසනයේ පිළිවෙත් මඟ අනුගමනය කර ගැනීමට අපි විශේෂයෙන් අධිෂ්ඨාන කරගන්න ඕනේ. ඒ අදිස්ථානයේ තුලින් අද මේ ඇසල පොය දවස අපට උදා වුණේ ගෞතුරා සරුවක්යන් වහන්සේ රතගතක් ලෝකදාස ඒකාලෝක කරමින් දේශනා කළ මේ අනුත්තර සද්ධර්ම දේශනාවෙන් අවුරුදු 1586 කට පස්සේ තමයි අද මේ ඇසල පොය අපට උදාපත් වුණේ. මේවා ගැසල පොයවා 100ක්වත් දැක ගන්නට මේ පින්වත් සෑම දිනාට රත්නත්‍රය අනුභවයෙන් දීර්ඝායුෂ ලැබේවා. මේ ලබන දීර්ඝාස තුලින් දවසක් පාසා නෙමෙයි පැයක් පාසා විනාඩියක් සැත්තරයක් පාසාම මේ චතුරාර්ය සත්‍ය අවබෝධයට හා ලෞකික ලෝකෝත්තර මේ ගතුමතාපය මුදුන් පමුණවා ගැනීම සුකලිස්සේ වෙන්නේ මේ අතිශ්‍රේෂ්ඨ වූ ආර්යයන් කුමාරගේක අනුව කටයුතු කරගන්නට අපට ශක්තිය බලය ධෛර්යය වීර්යය ආරක්ෂාව ආශීර්වාදය සතිය සමාධිය ඥානය ඡන්දයේ චිත්තේ වීර්ය වීමස්සාවද තවතවත් ලැබේවා වැඩේවා කියලා මේ ප්‍රාර්ථනා කරවා ගන්න. අද මේ ධර්මානුශාසනයේ සවන් දීමෙන් අත්පත් වූ කුසලානුසංස බලයෙන් දවසින් දාට පුරපස සදාප්ලෙන් ඉන්වත් සෑම දිනාට ආර්ය අෂ්ටාංග මාර්ගය අනුගමනය කරමින් මෙලව ආයුරෝග්‍ය සම්පත් ලබා සාම්පරාග ස්වර්ග සංඛ්‍යාත සම්පත් මුදුන් කමුණවාගෙන දෙලෝචාගල සපිරි වැඩින් සතු බෝධියෙන් ලෝකෝත්තර නිවන් සුව සාක්ෂාත් කර ගැනීමට හේතු වාසනා වේවා කියලා කුමයි අද ධර්මානුශාසනාව පැවැත්වුවේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී සම්මස්ථානාචාර්ය පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ Thank you.